ආරක්ෂා නොකරන ලද කියන නම යටතේ සරුවචන් වහන්සේ මැරෙන්න ඉස්සරලා අනිවාර්යයෙන්ම මැරෙන කෙනෙකුට පණිවිඩයක් දෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා මරණය පිළිබඳ කතා කිරීම අවමංගල්‍යයක් කියලා අසුබයක් කියලා වැරදි දෙයක් කියලා තමයි සාමාන්‍ය ලෝකේ කතාව තියෙන්නේ. ඒ නිසා ඒවා මංගල කාරණාවට වැටෙන්නේ නැහැ. නමුත් මරුණට පස්සේ මොන පිංකම් කරාද ආයෙ පිළියම් කරන්න බෑ. මේ නිසා මරෙන්න ඉස්සර වෙලා මේ ජීවත් වෙන කෙනාට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනාරක්ෂිතව තිබ්බොත් මරණය භද්‍ර මරණයක් වෙන්නේ කාලක්‍රියාව භද්‍ර කාලක්‍රියාවක් වෙන්නේ මංගල මරණයක් වෙන්නේ මංගල කාලක්‍රියාවක් වෙන්නේ සුභ මංගල මරණයක් වෙන්නේ සුභ කාලක්‍රියාවක් වෙන්නේ මේ කියන්නේ ඇයි බුදු කෙනෙක් ලෝකේ පවතින්නේ පහළ වෙන්නේ මේ මරණය සුබ මරණයක් කරලා දෙන්න. නොමරෙන්න නෙවෙයි. ඒ වගේම කාලක්‍රියාව මරණයට තව නමක් කාලක්‍රියාව අභද්‍රව තමයි කාගේ සිද්ධ වෙන්නේ. ඒක භද්‍ර කරලා දෙන්නයි. ඒක මංගලයක් කරලා දෙන්නයි. ඉතින් ඒක නිසා අර අභද්‍ර වූ මරණය අභද්‍ර වූ කාලක්‍රියාව බුදුරජාණන්සේ පෙන්නනවා. ඒකට හේතුව ජීවත් වෙන කාලේ තමන්ගේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම අනාරක්ෂිතයි. ඉතින් අනාරක්ෂිත කෙනාට ඒකාන්තෙම මරණය දුර්භාග්‍ය සම්පන්න මරණයක් ඒ වගේම අභද්‍ර මරණයක් අමංගල්‍යයක් ඊ ලෝකයා මරණයට බයයි ඒ මොකද ලෝකයා බුදුහාමුදුරුව අදහන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලස්සන අභද්‍ර මරණේ භද්‍ර මරණයක් කරලා දෙන්නේ එහෙම නැත්නම් මේ අවමංගල්‍ය මංගල්‍යයක් කාර්යමක් කරලා දෙන්නේ. නමුත් අපි බුදුහාමර බුදු කිර තියලා ලොක් කරලා බුදු කාමරයට ඇතුලේ ලොක් කරලා එළියට ඇවිල්ලා අපේ හිත අනාරක්ෂිතව, අපේ වචනේ අනාරක්ෂිතව, අපේ කය අනාරක්ෂිතව අපි ගත කරනවා. ඒකල හිතනවා බුදුහාමර අපිට සරණ වෙයි. නැත්නම් දෙයයන් ආන්ති අපිට සරණ වෙයි. නැත්නම් අසෝලා මට උදව් කරයි. කිසිම කෙනෙක් උදව් කරන්න විදියක් නැහැ. ඒ මොකද මේ මරණය කියන එක මරණය හමුවේ මේක සඳහන් කරලා තියෙනවා උද්දටම කඩු සටන දක්ෂ කඩු ශිල්පියෙකුට කඩුවේ අත උද්දට හසුරුවලා සුකනම විදිහට හසුරුවලා මරණය ජය ගන්න බෑ. මරණය බය මාරය බය කරන්න බෑ. කාටවත් ඔය 64 මායන් දාලා මාරය බය කරන්න බෑ. ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකුට පණිවිඩයක් අරින්න බෑ මම මේ වැඩක ඉන්නේ තව පොඩ්ඩකින් එන්නම් කියලා මාරේ ආවට පස්සේ ලියුම් ගණිතන කරන්න වෙලාවක් නැහැ. මහා රජ කෙනෙකුට මාරයාට අල්ලසක් දීලා මට බැරිද තව එක දවසක් දික් කරලා දෙන්න කියලා කරන්න බෑ. ඒක නිසා වරෙන් කියනෝට යන්න ලැස්තිලා ඉන්නවා. ඒකට කිසිම කෙනෙකුට මොනම විදිහකින්වත් ගණිතන බැරි කෙනෙක් තමයි මාරයා. අනිත් ඕනම කෙනෙකුට අපිත් එක්ක ඉන්න ඔයා චාටු කරන්න පුළුවන්, බය කරන්න පුළුවන්, අල්ලසක් දෙන්න පුළුවන්, පමා කරවන්න පුළුවන්. එහෙව් ලෝකෙක අපි ජීවත් වෙන්නේ. මරණයත් එක්ක කිසිම කතාවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මරණය හමුවේ අභීතව එහෙම නැත්නම් මංගල්‍ය මංගල්‍යයකට යන්න වගේ අභීතව යන්න අවස්ථාවක් ඇති කරන්නයි මේ සංඝ පිරිසක් බුදුරජාණන් වහන්සේ ඇති කෙරුවේ. ඒ පිච්ච සූදානම් කරන්නේ මරණයට යනකොට බය නැතුව මැරෙන්න. මම පුංචි කාලේ මායි අපි පොඩි අය දෙන්න එක ඇඳේ තමයි බුදියන්නේ. ඉතින් මං දඟයිනේ මං පිළිවෙලකට ඉන්නේ නැහැ. ඉතින් පොඩි අයියා කිව්වා වංශලෙන් පණිඩයක් ඇවිල්ලා තිනවා කියලා එයාව පැවිදි කරන්න. ඉතින් උඹව පැවිදි කරන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. පොඩි මල්ලි පැවිදි වෙන්නේ නැහැ අයියා පැවිදි වෙනවා කියලා. ඊට පස්සේ කිව්වා පැවිදි වෙලා මැරුණොත් ආදාහනය කරනවා නැත්තම් මිනි කනත්තර ගිහිල්ලා මිනිය ගිහිල්ලා දානවා යක්කු ඇවිල්ලා කනවා ජර ජර මුරු මුරු ගාලා කාලා දානවා කිව්වා. මරුණට පස්සේ ගිහිල්ලා දාපුවාම බල්ලෝ ඇවිල්ලා ඇදලා කනවා බක්කු වඩවැල ඉලියට අරගෙන ඌර වල්ලුර ගහනවා යක්කු එනවා ඉතින් හීතලේ මම්බු දියන්නේ අනිවාර්යයෙන් මැරෙනවනේ මැරුණාට පස්සේ ගිහිල්ලා කැලිය ගහගුවට පස්සේ යක්කු ඇවිල්ලා කයි මාව වල්ලුර ඇවිල්ලා බොකු බඩවැල ඇදලා ගනී මගේ එළියට පොඩි අයියා නම් ඔන්න මහණ වුණාට පස්සේ පිළිවෙලට දන්නේ නැද්ද? ලুকু ආදාහන කරනවානේ. ඉතින් මං හිතුවේ ඇත්තටම අර විදිහට මැරෙන්න පොඩි ඇයට පැවිදි වෙන්න බැරි වුණා. මං ඕම් පැවිදි වුණා. ඕම් බලන්න ඇහැටිනේ. ලීකල දැන් ඇවිල්ලා මහා ලුකුවට බණක් කියනවා. කියන්න තියෙන්නේ මොකද්ද? මේ බරණ මරණයට බයේ තමයි අපි මේ අද නටන සේරම නටුන් නටන්නේ. අද අපි මේ මරණයට තියෙන බය නිසා තමයි ඔය පෞල් පන්සල් පිහිටුවාගෙන ඉතින් අර ආයතන දාගෙන මේ ආයතන දාගෙන ඉගෙනගෙන ඔක්කොම සෙල්ලම් කරන්නේ මරණයට බය නිසා. මේ පොඩි ආමතුරු පවා දන්නවා gedara කවුරුහරි මැරිච්චාම අනිවාර්යයෙන්ම ඇවිල්ලා පාංශ කූල දීලා පිරිත් කියලා දානි දීලා නානා විදියට අර මැරිච්ච එක්කනට පිම්පමුණාට උත්සාහ කරනවා. අපි කවුරු හරි ගිහිල්ලා කිව්වොත් උඹ අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒ නිසා මරණයට පස්සේ තොවිල් නටලා වැඩක් නැහැ. මැරෙන්න ඉස්සරලා මේක දැනගත්තොත් හොඳයි කියලා ඒව කියන්නේ ඉන්නපයි කියන ඒවා හැරිම අවමංගල්‍ය කරුණු මේ මරණ කියන්නේ නැති කෙනාට මොකටද මේ මරණ ගැන උගන්වන්නේ කියලා. ඒ නිසා පෞල් කන ජීවිත ගිහි ජීවිත එහෙම තමයි ලෝකේ තියෙන අපි කියන භෞතික ඥාන ලෞකික ඥාන සියල්ලම මරණයට බයේ හදපු ඥාන. එකක්ක සම්මාදිට්ඨියෙන් හදපු ඥාන නෑ උතන. එකක්ක සම්මා සංකප්පකින් හදපු ඥාන නැහැ. ඔක්කොම මරණයට බය හැදිලා තියෙන්නේ. අපේ සරුවචන් වහන්සේ විතරයි මරණයට යන්න ඉස්සරලා විමුක්තියක් නිදහසක් ඇතුව මරණය භද්‍ර මරණයක් භද්‍ර කාලක්‍රියාවක් ඇති කරන කතා කරපු කෙනා. ඉතින් සරුවචන් වහන්සේ ඉදිරියට පොඩි ආමඳුරු ඉගෙන ගනි විසරහට නානා අදහස් සහිත නානා ගුරුවරු සහ ගුරු ශිෂ්‍යෝ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා සරුවච්චාන්ස අභියෝග කරලා තියෙනවා. ඔබ වහන්සේ මේ මේව බණ කියන උනට අපේ ගුරුන්නාංශ ඌට වැඩිය ලොකුයි. අපේ ගුරුන්නාංශ මෙච්චර දැනුම තියෙනවා, මෙච්චර pāli දන්නවා, මෙච්චර සංස්කෘත දන්නවා, මෙච්චර ව්‍යාකරණ දන්නවා, මෙච්චර සලෝක දන්නවා. ඉතින් බුදුරජාණන් යානෝ යා මරණට ඉස්සර රහත් වෙලාද ඉන්නේ කියලා. එහෙමනම් සාතිකයක් නැහැ. දැන් එයාට ධර්මයේ උගන්වපු එයාගේ ප්‍රචාරයන් වහන්සේ එයා මරණයට ඉස්සෙල්ලා රහත් වෙලාද පණිවිඩයක්වත් තියනවාද කියලා ආචාර්ය ප්‍රචාරය પરම්පරා හතක් පිටිපසට දාලා අහනවා ඔය එක්කෙනෙක්වත් මරණයට ඉස්සෙල්ලා කියලා තියනවාද මම නම් නිදහස් මට නම් මරණයට බය නැහැ කියලා කිසිම කෙනෙක් නෑ පොඩි යාම කෙනෙක් දවල් ආලා තිබුණේ මේ ස්වාමීන් වහන්සේ මේ අපි භාවනා කරලා ලබා ගන්න හදනදී අඩු ගන්න ඔබ වහන්සේවත් ලැබලා තියනවාද කියලා ආහඬ වටිනවනේ. අපි තටමනවා. මේ ඔබ වහන්සේ දැන් මේ වටාත්තක් කරන උඩ ආසනයක් උඩ ඉඳගෙන මේ බණකේ දේශනා කරාට ඔබ වහන්සේ ලැබලා තියෙන කියලා. නැත්තම් මං කියන්නේ අහන්න එපා. මොකද්ද අහන්න තියෙන අයිතිවාසිකම? නිවන තියන්නකෝ. නිවනේ මේ පිට හතක් පුදුරු ජානවාසී ආනිසංස දේශනා කරලා තියෙනවනේ. මේ අපි මේ වඩන සතිය තියෙනවනේ. සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සපතික්කමය දුක්ඛ දෝමනස අත්ථගමය ඥායස්ස අධිගමය නිබ්බානස්ස සච්ච කිරියාය කියලා. අවසාන එක තමයි නිවන. ඊට ඉස්සලා නිවන් මාර්ගය දැනගෙන තියෙන්න eBay. ඊට ඉස්සලා දුක්ඛ දෝමනස අයින් කරගෙන ඉන්න eBay. කායට එන දුක් සාහිතට එන දෝමනස ශෝක පරිද්දවානං මේ අම්මා මලයි කියලා අඬනවා තාත්තා මලයි කියලා අඬනවා ශෝක කරනවා පරිදේව කරනවා ඒව නැති වෙලා තියෙන්න එපා. ඒ වගේම අපි මේ මේ මේ සූත්‍රයේ දේශනා කරන්න හදන විදියට ආරක්ෂිතවද ජීවත් වෙන්නේ රක්ෂිතවද කියලා දැනගෙන තියෙන්න එපා. ඒ නිසා මේ අපි මේ පැයේ කතා කරන්න හදන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අපිට සහතික කරන ආනිසංස හතෙන් කීයක් අපි දැනට සාක්ෂාත් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ යන පාරේ ඌ ඇත්තටම අපිට සාක්ෂාත් කරගන්න සත්‍ය කිරිය කරගන්න හම්බ වෙයිද කියලා බලන්න.